කාරණය හුදෙක් විරතියට පමණක් සීමා කරලා අපේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලේහි කොටස් දෙකක් තියෙනවා. නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. ତොර නොකල යුතු දේ තමයි සතුන් මැරීම නොකල යුතුය. තොර ප්‍රාණඝාතයෙන් වැළකීම අවශ්‍යයි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ සිල්පදය සමාදන් වුණහම හුඟක් දෙනා කල්පනා කරන්නේ අපි සතුන් මැරීමෙන් වැළකී සිටීම ප්‍රමාණවත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පැහැදිලි කරනකොට කරුණු හයක් දක්වනවා. ඒ කරුණු හයෙන් කරුණු තුනක් නොකල යුතු දේවල් කරුණු තුනක් කල යුතු දේවල්. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? පාණාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති එතකොට පාණාතිපාතා පටිවිරතෝ ප්‍රාණඝාතයෙන් වළකිනවා. නිහිත දණ්ඩෝ දඬු මුගුරු පස්සකින් තබලා ඒ කියන්නේ දඬු මුගුරු වලින් සත්තුන්ට හිංසා කරන්නේ නැහැ. ඊළඟට නිහිත සත්ත්වෝ සියුම් අවියාද වලින් සත්වයින්ට හිංසා කරන්නේ නැහැ. ඒ තමයි නොකල යුතු කාරණා තුන. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ වගේම දඬු මුගුරු වලින් හිංසා කරන්නේ නැහැ. අවියාද වලින් හිංසා කරන්නේ නැහැ. ඊළඟට කල යුතු කාරණා තුන තමයි ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පේ විහෙරති. ලජ්ජී කියලා කියන්නේ ඒ ප්‍රාණඝාතයට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒක මනසේ උසස් වූ ගුණයක්. ලැජ්ජාව හැටියට අද බොහෝ දෙනා හඳුනාගන්නේ ගුණයක් නෙමේ දුර්ගුණයක්. ලැජ්ජා බය කියලා බොහෝ දෙනා අද සලකන්නේ ද්වේෂ මූලික මානසික තත්ත්වයක්. නමුත් ධර්මයේහි ලැජ්ජා බය හැටියට හඳුන්වන්නේ උසස් වූ ගුණාංග දෙකක්. සැබෑවට ගුණාංගයක් හැටියට ලැජ්ජාව අපි ගත්තහම එහි තියෙන්නේ පාපයට තියෙන ලැජ්ජාව, වැරදි කරන්නට තියෙන ලැජ්ජාව, අනුන්ට හානි කරන්නට තියෙන ලැජ්ජාව. ඊට පසුබාන ගතිය තමයි ඔත්තප්පේ හැටියට හඳුන්වන්නේ. නමුත් අද හුඟක් දෙනා කල්පනා කරන්නේ Taman කරපු පාපේ හෙලි වෙනවටයි ලැජ්ජාවෙන්. තමන් කරපු පාප කර්මයට තමන්ට දුක් විපාක විඳින්නට සිද්ධ වෙනවටයි බය වෙන්නේ. එහෙම නැත්නම් පව්කම් කරන්නට නෙමෙයි. එතන තියෙන්නේ පාපය නිර්ලජ්ජීව සිද්ධ කරනවා, නිර්භයව සිද්ධ කරනවා. නමුත් ඒක හෙලි වෙයි කියලා හෝ එහෙම නැත්නම් ඒකෙන් දුක් විපාක විඳින්නට වෙයි කියලා තමන් ඒකට යම්කිසි නොකමැත්තක් මනසේ ඇති කරගන්න. අන්නේ නොකමැත්ත තමයි අද බොහෝ දෙනා ලැජ්ජාව බය හැටියට හඳුනාගෙන තියෙන එතන තියෙන්නේ ගුණයක් නෙමේ එතන තියෙන්නේ ද්වේෂ මූලික වූ දුර්ගුණයක්. ඒ නිසා ඒ කාරණෙත් අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕන වෙන් කරගන්නට ඕන සැබෑ ලැජ්ජා බය හැටියට ධර්මයේ හඳුන්වන්නේ පව්කම් කරන්නට තියෙන ලැජ්ජා බය. ඒක ගුණයක්. පාපය හෙළි වෙනවට තමන්ගේ වැරද්ද අනිත් අය දැනගන්නවට තමන්ට දුක් විඳින්න වෙනවට ඇතිවෙන ලැජ්ජා බය කියලා කියන්නේ එතන ඇති වෙන්නේ ද්වේෂ මූලික මානසික තත්ත්වයක්. ඒක උසස් ගුණයක් නෙමෙයි. ඒ නිසා මේ කාරණා දෙක අපි වෙන්කොට හඳුනා ගන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම ඒතනත්තා ප්‍රාණඝාතයට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එතකොට තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. ඒක එක්තරා ගුණයක්. ඒක මනසේ අවදි කරගන්නට ඕන මානසික ගුණාංගයක්. ඊළඟට දයාපන්නෝ සියලු සත්වයින් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්වයන්ටම හිතවත් බවක් ඇතිව මෛත්‍රී පූර්වක හැඟීමකින් කටයුතු කරන. එතකොට ඒ හිතවත් බව මෛත්‍රී පූර්වක බව කියලා කියන්නේ අන් අයට යහපතක් වෙනවා දකින්නට කැමති බව ඒ සඳහා උනන්දු වෙන බව. එතකොට මම සත්තු මරන්නේ කියලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. සත්තු නොමරනවා වගේම අන්නේ සත්වයින්ගේ ජීවිතය සුරක්ෂිත කරන්නටත් සුරක්ෂිතව ජීවත් වෙනවා දකින්නට කැමති වෙන්නටත් ඒ සඳහා උනන්දු වෙන්නටත් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නටත් අවශ්‍යයි එතකොට තමයි අපේ සීලය පූර්ණ වෙන්නේ ඒ සීලය ගුණයක් බවට පරිවර්තනය වෙන්නේ සීලෙන් පමණක් සෑහීමටපත් වෙන්නේ නැතුව ඒ ගුණයක් බවට වර්ධනය වෙන්නට පුළුවන් වෙන්නේ මේ කියන ගුණාංග දියුණු කරගත්තා එතකොට සීලය ඔය காரணා දෙකෙන්ම සම්පූර්ණ වුණාම එතන අංග සම්පූර්ණ සීල ප්‍රතිපදාව. ඒක සාංශාරික වශයෙන් වර්ධනය වෙන්නට පුළුවන් පාරමිතාවක් හැටියට වැඩෙන සීල ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ ඔය ගුණාංග දෙකෙන්ම යුක්ත වුණොත්. මොකද්ද ගුණාංග දෙක? නොකල යුතු දේ නොකර සිටිනවා, කල යුතු දේ කරනවා. වාරිත්‍ර සහ චාරිත්‍ර. එහෙම නැත්නම් විරති සහ සමාදාන. ඒ අංශ දෙකෙන්ම සම්පූර්ණ වෙන්නට ඕන. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා කියන්නේ විරතිය, නොකල යුතු දේ නොකර සිටීම. અભේදානයයි කියලා කියන්නේ කල යුතු දේ කිරීම. එතකොට අපි සත්තු මරන්නේ නැහැ කියලා විතරක් නිහඬ වෙන්නේ නැතිව සත්වයින්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට මා විසින් කුමක්ද සිද්ධ කරන්නේ? ඒ සඳහා යමක් මම කරලා තියනවද? එහෙම කල්පනා කරලා බලනකොට ඔය අංශ දෙකෙන්ම අපේ ජීවිතය පරිපූර්ණ නම් තමයි ඒ ශික්ෂාපද එහෙම නැත්නම් ඒ සීලය අංග සම්පූර්ණව අපි පුරුදු පුහුණු කළා කියලා සතුටු වෙන්නට පුළුවන් වෙයි. ඒතකොට ප්‍රාණඝාත